සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්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 බදන්තා සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ත්‍ර ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු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 උත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ පින්වත් පිරිස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 නිවැරදි වූත් ධර්මානුකූල වූත් මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයක් ඇතුවයි මේ සත් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පිනතනි ධර්මයේ උගන්වා වදාළ මහා බලගතුම දානමය පින්කම මේ සද්ධර්ම දානයයි. එමනම් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන දායක පින්වත් පිරිස මේ සද්ධර්මයේ දානය කරන්න සූදානම් වෙන්නේ මේ මැදිරි සංකීර්ණයේ තුල සද්ධර්ම ශ්‍රවණය කරන අයට විතරක් නෙමෙයි ලංකා වාසී ලෝක වාසී සද්ධර්මයට කැමති සියලුම දෙනාට යහපතක් සිදු කරවීමේ උතුම් අපේක්ෂාව ඇතුව තමයි මේ සද්ධර්ම දානමය පින්කම සිදු කරන්නේ. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කරන අයත් රැස් කරගන්න කුසලය දසීමාන්තිකයි. දායකයන්ට ලැබෙන කුසලය සීමා කරලා සඳහන් කරන්න බැරි තරම් අප්‍රමාණයි මනාව සද්ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් වුණොත් එයද ඒ වගේම මහ කුසලයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ධර්ම ශ්‍රවණය කරන විදිහක් අනීවරණ සූත්‍රයෙන් තමයි ඒ කාරණාව පැහැදිලි කරන්නේ කොහොමද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම ලොකු කුඩා හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණය කළ යුතු කාරණාව හැටියට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. මේ විදිහට හරියටම බණ අහන්න පුළුවන් වුණොත් ත්‍රි හේතුක ප්‍රතිසන්දියකුත් ලබලා ඉන්නවා නම් මාර්ගඵල ලබන්න පවා අවස්ථාව සැලසෙන බවයි පැහැදිලි කළේ. ඒ ධර්ම ශ්‍රවණය කිරීමෙන්. එයද ශ්‍රේෂ්ඨ වූ විමුක්තායතනයක්. එනිසා අපි මේ සඳහන් කරපු ආකාරයෙන්ම සද්ධර්ම ශ්‍රවණය කරන්න ජීවිතයේ උත්සාහ ධර්මෝ ඒ සඳහා සියලු දෙනාටම භාග්‍යතුන් වහන්සේගේ කරුණාව ලැබේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතනේ අද ධර්මදේශනාවේ මාතෘකාව සිහිපත් කරන්නට යෙදුන මුලින් ඒ ධර්මදේශනාව සිදු කරනු ලබන්නේ ආලවක සූත්‍රයේ ඇසුරින් ආලවක සූත්‍රයේ ආශ්‍රය කරගෙන මේ වෙනකොට ධර්මදේශනා 8ක් සිදු කරලා තියෙනවා. අද සිදු කරන්නේ සූත්‍රයේ සමගාමීව කෙරෙන 9 වෙනි ධර්මදේශනාව. ආලවක සූත්‍රය මේ පින්නතුන් බොහෝ දෙනා අහලා තියෙන සූත්‍රයක්. මුලින් බොහෝ කරුණු මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. නමුත් ඒ කරුණු මේ ධර්ම දේශනා මාලාව ශ්‍රවණය කරනකොට පිළිවෙලින් පිළිවෙලින් අවබෝධ කරන්න පුළුවන් මේ වාගේ දීර්ඝ සූත්‍රයක් එක දේශනාවකින් දෙකකින් සීමා කරන්න බැරි නිසා තමයි දේශනා ගණනාව සිදු වෙන්නේ. එනම් මේ ආලෝක යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න වැලක් ඇහුවා. ආන් ඒ අතර අහපු එක ප්‍රශ්නයක් තමයි ප්‍රඥාව ලබන්නේ කොහොමද? සුස්සූසා ලබතේ පඤ්ඤං අප්පමත්තෝ විචක්කනෝ. මෙතන අහනවා ප්‍රඥාව ලබන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ යක්ෂයාට පැහැදිලි කරලා දෙනවා ප්‍රඥාව ලබන හැටි. එහෙනම් අපි සියලු දෙනාටම මේ සංසාරයෙන් එතර යන්න බොහෝ වටිනවා මේ ප්‍රඥාව. එහෙමනම් මේ ආලෝක යක්ෂයාට කෙටියෙන් කෙටියෙන් කරපු දේශනාවක් මේක. ඒ කෙටි පැහැදිලි කිරීමමයි අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නේ මද කෙටියෙන්. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ප්‍රඥාව ලබන ක්‍රමය. මිනිතුනි මේ ගාථාවක තියෙන හැම වචනයක්ම හැම වචනයක්ම අපිට වටිනවා. ඒ නිසා මනාව ශ්‍රවණය කරගන්න එක ඊටාම ඊටාම ප්‍රයෝජනවත්. සඳහන් කරනවා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා කෙරෙහි ශ්‍රද්ධාව අවශ්‍යයි. මොකක් සඳහාද? ප්‍රඥාව ලබන්න. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා කෙරෙහි ශ්‍රද්ධාව අවශ්‍යයි. ඉතින් මේ ශාසනයේ මේ ශ්‍රද්ධාව කියන වචනය ඊටාම සුවිශේෂී කාරණාවක්. මේ සූත්‍රය තුළ මුලින් ශ්‍රද්ධාව ගැන බොහෝ කරුණු සාකච්ඡා කරලා තියෙනවා. එහෙනම් මෙතන සඳහන් කරනවා මේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා පිළිබඳව ශ්‍රද්ධාව අත්‍යවශ්‍යයි කියලා. ඒ ශ්‍රද්ධාව නැතිනම් අපිට කිසිම දෙයක් මුදුන්පත් කරගන්න බැරි වෙන හින්දා. සිල් රකින්නත් බෑ, හරියට දන් දෙන්නත් බෑ, භාවනා කරන්නත් බෑ. මේ ಗುಣ පුරන්න එකක්වත් හරියට සම්පූර්ණ කරන්න බැරුව යනවා. මේ ශ්‍රද්ධාව කියන මූලික ධර්මතාවය නැත්තම්. ආන් ඒ නිසා සඳහන් කරලා තියෙනවා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා පිළිබඳව අප්‍රමාණ ශ්‍රද්ධාවක් ඇති කරගත යුතුයි කියලා. ඊළඟට සඳහන් කරනවා ඒ උතුමන් වහන්සේලා නිවනට පැමිණියේ මේ විදිහේ ප්‍රතිපදාවකින් බව තම නුවණින්ම පිළිපදින්න අවශ්‍යයි කියලා නැත්නම් පිළිගන්න අවශ්‍යයි කියලා. ඒ උතුමන් වහන්සේලා ඒ උතුම් ස්ථානයට නිවනට පැමිණියේ මේ වාගේ ප්‍රතිපදාවකින්. එහෙමනම් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ දක්වා පැමිණියේ මොන වාගේ ප්‍රතිපදාවක් ඔස්සේද කියන කාරණාව අපි මෙතනදී සිහිපත් කරන්න හිතන්න වෙනවා. මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ 1ක්. සංසාරේ බුද්ධත්වයේ වෙනුවෙන් උන්වහන්සේ ආපු දුර. ඒ බුද්ධත්වයේ වෙනුවෙන් ආපු දුර. දීපංකර පාදමූලයට එනකොට මහා කල්ප අසංඛ්‍ය 16ක් ගෙවිලා දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් තමයි සත්‍ය වශයෙන් නියත විවරණයක් ලැබුවේ. ඒ කාන්ත වශයෙන්ම අහවල් කාලයේ බුද්ධත්වයේ ලැබෙනවා කියලා පෙරබුදුවරුන්ගෙනුත් විවරණ අරන් තිබුණා. හැබැයි අහවල් කාලයේ මයි කියලා හරියටම විවරණයක් නෙමෙයි බුදු වෙන බවට විවරණ ගන්නවා. නමුත් මෙතනදී ඒ බුදු වෙන්නේ කවද්ද? කොයි කාලෙද? කියන කාරණාව මනාවම දේශනා කරනවා දීපංකර පාදමූලයේදී. එhmenan දීපංකර භාග්‍යවතුන් වහන්සේගෙන් බණපද දෙකක් ඇහුවනම් සුමේද තාපසතුමා තුන්වෙනි බණපදයේ දේශනා කරන්න කලින් අරහත්ත්වයටපත් වෙනවා. බණපද දෙකයි අහන්න ඕනේ. ඒ තරම්ම සංසාරේ පින් කරලා ඉන්නේ මේ වෙලාවේ. එතකොට බණපද දෙකක් අහලා සදාකාලික සංසාර දුගතියෙන් එතරට යන්න තිබිච්ච මේ උත්තමයන් වහන්සේ තීරණය කළේ නෑ මම තනිවම සංසාරයෙන් එතර යනවා කියලා. ඒ මහා පුරුෂයන්ගේ හැටි. මහා පුරුෂයෝ කවදාවත් තනියම තනියම එතර යන්නේ නෑ. එහෙම වුණොත් එහෙම වුණොත් කවුද ඊතර වෙන්න බැරි අහිංසක දුර්වල අය ඊතරට අරගෙන යන්නේ. අපි මෙහෙම සඳහන් කළොත් උදාහරණයක්. අපි ඉන්නවා ගඟක මෙහා පැත්තේ. ඒ මෙහා පැත්තේ අපිට ජීවත් වෙන්න හරි අමාරුයි. ආහාර පානක් නැහැ. වතුරක් නැහැ. නිවාසක් නැහැ. හොරහතුරු බොහොම වැඩි. සත්තු සර්පයන්ගේ කරදර එමටයි. අප්‍රමාණ දුක් පීඩා විඳින්මින් තමයි ගඟේ මෙහා පැත්තට වෙලා අපි ඉන්නේ. හැබැයි අපිට පේනවා මේ ගඟෙන් එහා පැත්තේ තියෙනවා ෂේම භූමියක්. සියලුම සැප සම්පත් වලින් යුක්තයි. ඉතින් එහා පැත්තට යන්න නම් මේ ගඟට පැනලා පීනන්නම වෙනවා. නමුත් එහා පැත්ත සැප තියෙන බවත් පේනවා මෙහා පැත්තේ දුක් බවත් හොඳටම දන්නවා. නමුත් ගඟට පැනලා පීනන්න අපි පීනන්න බයයි. කට ගාවට පිරීලා වේගෙන් ගලන ගඟට පැනලා පීනන්න අපි හරි බයයි. නමුත් අපි දකිනවා අපි ඉන්න අතරින්ම ඇවිදගෙන එන ඇතැම් වීරයවන්ත පුද්ගලයෝ ගඟට පැනලා පීනලා එහා පැත්තට එහා පැත්තට ගිහිල්ලා ඒගොල්ලෝ එහා පැත්තේ ඉන්නවත් පේනවා. නමුත් අපි ඒ වාගේ පීනගන්න බැරි හින්දා මෙතරට වෙලා අප්‍රමාණව දුක් විඳිනවා. ආන් ඒ වගේ තමයි ශක්තිමත් පුරුෂයෝ මහා වීරවරු වීර පුරුෂයෝ තනියම ගඟේ පැනලා පීනන්නේ නැහැ. පීනනවා නම් මෙහා යූරේ ඉන්න සියලු දෙනාම අරගෙනම තමයි එහා යුරට යන්නේ තනියම නම් සැප විඳින්න යන්නෙම යන්නෙම නැහැ. ආන් ඒකයි බනපද දෙකකින් සංසාර සාගරයෙන් එතර යන්න තිබිච්ච සුමේද තාපසතුමා නියත විවරණ අරගෙන සම්මා සම්බුද්ධත්වය ලැබලම අනන්ත දුක් විඳින සසර සත්‍යයා සසරෙන් එතර කරවලාම සැනසෙනවා කියන අදිෂ්ඨානය ඇතුව තමයි තවත් මහා කල්ප අසංඛ්‍ය හතරකුත් ලක්ෂ එකක් සංසාර දුගතියට බැහැගන්න තීරණය කළේ. ඒ කවුරු වෙනුවෙන්ද? අපි වෙනුවෙන්. වෙන කවුරුවත් වෙනුවෙන් නෙමෙයි ඔබ වෙනුවෙන්, මා වෙනුවෙන්. ඒ නිසා හැමෝම හිතන්න ඕනේ උන්වහන්සේ අතටපත් නිවන අතහැරියේ මම වෙනුවෙන් කියලා. නරක තිරිසන් പ്രേත අසුර කියන සතර අපායෙන් මාව නිදහස් කරගන්න ඕන නිසා උන්වහන්සේ එච්චර දුක් විඳා. එහෙම දුක් විඳලා දුක් විඳලා මහා කල්ප අසංඛ්‍ය 4.1ක් පෙරුම් පුරලා සම්මා සම්බුද්ධත්වයේ ලබලා උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලාවත් අපට දවල් කාලයේ පුරාම ධර්මයේ දේශනා කරලා රාත්‍රී කාලයේ ඊටාම පහසුවෙන් භාග්‍යතුන් වහන්සේ සැතපෙන්න කල්පනා කළා නම් බුද්ධ කාරක ධර්ම පුරණ තාක්කල් රැය දවල් නැතුව නිදිමරපු මම දැන් එතෙන්ට ආවා. මිනිසුන්ට මුළු දහවලම ධර්ම දේශනා කළා. දුක් විඳින්නන් නමුත් සසර පින් ඇත්ත වුන් හොයාගෙන ගිහිල්ලා වුන් සසරින් එතර කෙරෙව්වා. රාත්‍රියවත් මට විවේකයක් අවශ්‍යයි. එහෙම ඉතල භාග්‍යතුන් වහන්සේ හැම රාත්‍රියකම කලින්ම සතපුණාද? එහෙම සතපිච්ච එක දවසක්වත් එකම දවසක්වත් නැහැ. බොහෝ වෙලාවට බුදුරජාණන් වහන්සේ සතපිලාම සතපිලාම නැහැ. ඇතැම් දවසක විතරක් සැතපුණා නම් ඇතම් දවස්වල ටිකක් විවේක අරන් තියෙනවා හැමදාම නෙමෙයි විවේක ගත්තනම් රැයකට කොච්චර වෙලාවක විවේක ගන්න ඇද්ද දවසකට පැය 24ක් තියෙනවා අපි ඔරලෝසුවේ ආන් ඒ පැය 24න් අපේ ඔරලෝසු පැයෙන් භාග්‍යතුන් වහන්සේ විවේක අරන් තියෙන්නේ පැයකුත් විනාඩි 20යි එතකොට පැය 22යි විනාඩි 40ක්ම භාග්‍යතුන් වහන්සේ අවදි ඒ තමන් වහන්සේට සසරින් එතර යන්නද? උන්වහන්සේ එතර ගිහිල්ලා ඉවරයි. සංසාරයේ කියන හිරගෙදරින් පිටපැත්තට වෙලා ඉඳගෙන මේ හිර කූඩුව ඇතුලේ ඉන්න එක එක්කෙනා එක එක්කෙනා එළියට අදින්නයි මේ හදන්නේ. ඒ වෙනුවෙන් උන්වහන්සේ එහෙ දුක් විඳිනකොට නැත්තම් නිදි මරණකොට අපි වෙනුවෙන් මොන හේතුවක් හින්දා ගෙයක් ඇතුළට වෙලා පැය 8ක් 10ක් අපි නිදා ගන්නවද කියන එක තමයි පුදුමේ. එhmenan බෝසතාණන් වහන්සේලා අපහැටි. අපි වෙනුවෙන් තාමත් දුක් විඳ බුද්ධත්වයක බුද්ධත්වයෙන් වැඩ ඉන්න කාලේ, ජීවමාන කයෙන් වැඩ ඉන්න කාලේ මේ විදිහට අපි වෙනින් ඒත් නිදිමරුවා. අපි නිදිමරුවේ නෑ. ඒකෙන් පේන්නේ අපේ නිවන වෙනුවෙන් අපි වෙහෙසෙන බවක් තවම පේන්න, තවම පේන්න නෑ. සසර සුගතියෙන් එතර යන්න අපි උත්සාහ කරන බවක් තවම පේන්නේ නෑ. එහෙනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට එන්න කරපු පරිත්‍යාගය දරුවෝ දන් දුන්නා, ප්‍රිය බිරිඳ දන් දුන්නා. මේ දන් දෙන්න බැරි දේවල්. ලෝකේ බොහෝ දේවල් දෙන්න පුළුවන්. දරුවෝ දෙන්න, බිරිඳ දෙන්න, ඒ වගේ දේවල් කරන්නම කරන්නම බැරි දේවල්. නමුත් එකාත්මයක විතරක් මේ දේවල් කළාද? වෙස්සන්තර රජුරෝ විතරක් එහෙම කළාද? නෑ. තව දරුවෝ දන් දුන්නා බොහොම. එතකොට එහෙම දරුවෝ දන් දෙනකොට සමහර වෙලාවට බෝසතාණන් වහන්සේගේ ඉස්සරහ පිටම ඇතැම් බෝසත්වරු දන් දෙනකොට යක්ෂයා දරුවෝ හපල කෑවා. තාත්තගේ ඉස්සරහටම. සඳහන් කරනවා දරුවා වහපනකොට ලේ විසි වෙනවා. නමුත් බෝසතාණන් වහන්සේ දාන චේතනාව අල්ප මාත්‍රයක්වත් paludu කරගන්නේ නැතුව ඒක ඉවසන්න පුළුවන් ශක්තියක් ශක්තියක් දිනු කරලා තිබුණා. එතකොට කෙනෙකුට හිතන්න බැරිද මේ වාගේ මිත්‍යා දෘෂ්ටියක්. අනුන්ගේ ජීවිත තව කෙනෙකුට කණ්ඩ දුන්නා. ඒක ප්‍රාණඝාතයක් වුන් නැද්ද? ඒක අකුසලයක් වුන් නැද්ද? ඒගොල්ලෝ කැමතිද? මේ යක්ෂයෙකුට මම දෙනවට නැත්නම් වැඩකාරකමට මම දෙනවට ඒගොල්ලෝ කැමතිද අකමැතිනම් දුන්න කෙනාට පාරමිතා පිරෙනවද ආන් එහෙම ප්‍රශ්නයක් කෙනෙකුට ඇති වෙන්නත් ඇති වෙන්න පුළුවන් ඒකත් විසඳගත්තොත් අපි අපි කතා නොකරට ඔය වගේ ප්‍රශ්න අපිට එන්න පුළුවන් ඕන තරම් ඒක සිටුවරේ රජ්ජුරුවන්ගෙන් ගත්ත ණයක් ගෙවාපු නැති හින්දා රජ්ජුරුව සියලු දෙනාම හිරගත කරනවා සිටුතුමත් එක්ක සියලුම දෙනා හිරේ දානවා පවුලේ අය ඥාතීන් ඔක්කොම හිරේ දානවා. දැන් ඔක්කොම හිරේ. දැන් රජුරුවන්ගේ ණය ගෙවෙනවද? ණය ගෙවෙන්නේ ණය ගෙවන්නේ කවුද හම්බ කරන්නේ? සේරම හිරේනේ. ඒ නිසා සිටුවරයා රජුරුවන්ට කතා කරනවා. රජුරුවන්ට කතා කරලා කියනවා මහරජා මම නිදහස් කරන්න. අනික සියලු දෙනාම ඇපේ සඳහා තියාගන්න. මම එළියට ගිහිල්ලා මුදල් හම්බ කරලා ඔබතුමාගේ ණය මුදල ගෙවන්න. එදාට මගේ ඥාතීන් එළියට දෙන්න. දැන් හිරගේ ඇතුලේ නෑදෑයොත් එක්ක කතා කරාම මම මේ වැඩේ කරන්නද? මං එළියට ගිහිල්ලා සල්ලි හොයන්න ඕගොල්ලෝ අපේට ඇතුළට වෙලා ඉන්නවද? එහෙම කීවොත් අරගොල්ලෝ බෑ කියයිද? ඒගොල්ලෝ කැමති වෙනවා. එහෙනම් අපි ඉන්නම් ඔබ ණය මුදල ගෙවලා අපි ඔක්කොම එළියට එළියට ගන්න කියලා. සිටුතුමා එළියට ගියා. සිටුතුමා ධනය හම්බ කළා. සිටුතුමා ණය ගෙව්වා. සිටුතුමා ණය ගෙව්වට පස්සේ සියලු දෙනාම එළියට එළියට දුන්නා. මේ සංසාරේ මේ සංසාරෙත් ඒ වගේ හිර ගෙදර. සසර නැමැති හිර කූඩුවේ යතරමං වෙලා අපි මේකෙම මැරෙනවා. නරක තිරිසං പ്രേත අසුර කියන සතර ආපායට මෙහෙදිම යනවා. ආයෙත් මෙහෙම උපදිනවා. හිරගේම මැරුණා. එතනින්ම ඊට වඩා ලොකු හිරගෙවල් වලට ගියා. එහෙ විඳින්න තියෙන දුක්ඛන්දරාවල් ආයෙත් වින්දා. ඔය අතර දිව්‍ය ලෝකවල ගියා. නමුත් නිදහස් වුන්නේ නැහනේ. දිව්‍ය ලෝකෙ ගියා කියලා කවුරුවත් නිදහස් වුණේ නැහැ. ආපහු මෙහෙ එනවා. ආපහු නිරේට යනවා. ආපහු මැරෙන්න මේ සංසාරය කියන තැන ওই දෙව්ලෝක බඹලෝකක් තියෙනවා. එහෙමනම් හිරගේම මැරෙනවා, හිරගේම උපදිනවා. හිරගේම මැරෙනවා, හිරගේම උපදිනවා. නිදහසක් තියෙනවද? නිදහසක් නැහැ. එහෙනම් අපි අතරින් කෙනෙක් කතා කරලා මේ මේ සංසාර හිරගෙදරින් එළියට යනවා. එහෙමනම් අපි ඇපේට තියලා එළියට ගියපු කෙනා තමයි බෝසතාණන් වහන්සේ. උන්වහන්සේ එළියටම ගියා කියලා කියන්නේ බුද්ධත්වය බුද්ධත්වය ලැබුවා. ආන්ියේ ඇපේට ඉදිරිපත් වුණා බිරිඳ. ඒ අපේට ඉදිරිපත් වුණා දරුවෝ. යශෝදරා දේවීන් වහන්සේ පිරිනිවන් පාන්න ලෑස්ති වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා භාග්‍යතුන් වහන්සේ අනාදිමත් කාලයක් සංසාරයේ පාරමිතා පුරාගෙන එනකොට ඔබ වහන්සේ මං කී පාරක් දන් දුන්නද? සල්ලාලයන්ටත් දුන්නා. යක්ෂයන්ටත් දුන්නා. වැඩකාරකම් වලටත් දුන්නා. ව්‍යාග්‍රයන්ටත් දුන්නා. ඉතින් මගේ ජීවිතේ කාලා විනාශ කරලා දාන තැන් වලට මං දුන්නා. යක්ෂයන්ට දුන්නාම කනවා. කොටියන්ට ව්‍යාග්‍රයන්ට දුන්නාම ඉර ඉරා ඉර ඉරා අමුයෙන්ම පණ පිටින්ම කනවා. රජ සැප විඳ විඳා හිටපු කාලේ තව ගෙදරක ගිහිල්ලා වලම් මුට්ටි ඇඳුම් පැළඳුම් හොදන තැනට එනකම් බැල මෙහෙවරකම් කරන්නත් දුන්නා. සල්ලාලයන්ටත් දුන්නා. නමුත් ඒ එකම භවයකවත් මම ඔබ වහන්සේ එක තරහ වුණේ නැහැ. ඒ හැම භවයකම මම ප්‍රාර්ථනා කළේ සම්මා සම්බුද්ධ රාජ්‍ය මුදුන්පත් කර ගැනීම සඳහාම මේ දාන පාරමිතාව සම්පූර්ණ වේවා කියලාමයි. එහෙමනම් තරහෙන් අකමැත්තෙන් නොගිය බව සඳහන් කරනවා. එදා ඔය බෝධිසත්ව ධර්ම පුරන්න උන්වහන්සේට උදව් කරපු අය අතර වැඩියෙන්ම ළඟින් හිටපු පිරිසක් තමයි පස්සේ කාලෙත් උන්වහන්සේගේ ඥාති පිරිස. අපේ පින්වතුන් හොඳටම දන්නවා බුදුරජාණන් වහන්සේ සියලුම දෙනාට සංසාරයෙන් එතර යන්න එකම විදිහට කරුණාවෙන් මෛත්‍රියෙන් උපකාර කළ බව. නමුත් ඒ අතර ඥාතීන්ට භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් සැලකුවා. ඒ කියන්නේ අපි මේ ලෞකික ලෝකේ වගේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ඇයට අමුතුවෙන් සැලකුවාද? ඥාතීන්ට විශේෂයෙන් සැලකුවා. නමුත් අපිට සසරින් එතර යන්න උදව් නොකළාද? උදව් කළා. එතකොට ඥාතීන්ට ඇයි විශේෂත්වයක් දැක්වී? අද ඥාතිත්වයේ නිසාද? මෙන්න මේ පිරිස තමයි එදා මේ බුද්ධ කාරක ධර්ම සම්පූර්ණ කරන්න අප්‍රමාණව තමන් සමග කැපවෙච්ච පිරිස. ඒ ඇයිට විශේෂ සංග්‍රහයක් කරන්නම අවශ්‍යයි. එහෙමනම් මේ බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා ආපු දුර ඒ සඳහා විඳපු දුක අන් ඒ කාරණාව මනාව මනාව අපි දකින්න ඕනේ. දැකලා මේ මහා වීරයන් වහන්සේලා කොයි තරම් සසර කැපකිරීම කරනවද කියලා ශ්‍රද්ධාව උපදවන්න ඕනේ. ශ්‍රද්ධාව උපදවමින් අනන්ත දුක් විඳලා උන්වහන්සේ හොයාගෙන අපිට දේශනා කරපු ධර්මය අපි මනාව මනාව දරන්න ඕනේ. ආන් ඒ නිසා මෙතන සඳහන් කළා බුදු පසේ බුදුමහරහතන් වහන්සේලා කෙරෙහි ශ්‍රද්ධාව අවශ්‍යයි. ඒ ශ්‍රද්ධාව ඇති වෙන්නේ මා වෙනුවෙන් උන්වහන්සේ කොයිතරම් කැපකිරීම කරලා තියෙනවද. ඉතින් විවිධ සූත්‍ර වලින් භාග්‍යතුන් වහන්සේ කරුණු පැහැදිලි කළා. ඒ කරුණ අපි බොහෝ දේවල් බොහෝ දේවල් දන්නවා. ওই බුද්ධත්වයේ වෙනුවෙන් අහසේ පායන තරුවලට වැඩි ඇස් දන් දුන්න බව දේශනා කරනවා. මහ පොළොවේ තියෙන පස් වලට වැඩි මස් දන් දුන්න බව දේශනා කරනවා. මහා සාගරයේ ජල කඳට වැඩි ලේ දන් දුන්න බව දේශනා කරනවා මහසයුර දැකලා තියෙනවා. ඇහැට පේන්නේ tikai. නමුත් පුදුම ගාම්භීරයි ඒ ටික. පැලි පෙරලි පෙරලි ගල් පරවල හැපි හැපි හඬ නගනගා වෙරළට ඇවිල්ලා බිඳිලා යන හැටි මේ මහා සාගරය දිහා බලාගෙන කල්පනා කරන්න මේ වාගේ ගැඹුර කොච්චරද දන්නේ පෙරලි පෙරලි මේ එන්නේ ලේනම් උන්වහන්සේ බුද්ධත්වයට පාරමිතා පුරන කාලයේ මට සීමාව මායිම පේන්නේ නැති මේ සාගරයේ තියෙන අපමණ ජලස්කන්ධයට වැඩිය ලේ දන් දෙන්නනම් මොනතරම් සසර උපදින්නේ නැද්ද? එහෙම හිත හිතා උන්වහන්සේ වෙලින් ශ්‍රද්ධාව අපි ඇති කරන්න ඕනේ. පසේ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් මහරහතන් වහන්සේලා ඒ වෙනුවෙන් කරපු කැපකිරීම වෙනුවෙන් ශ්‍රද්ධාව උපද්දවන්න ඕනේ. ආන් එහෙම උන්වහන්සේලා කෙරෙහි ශ්‍රද්ධාවෙන් ඒ උතුමන් වහන්සේලා නිවනට පැමිණියේ මේ විදිහේ ප්‍රතිපදාවකින් බව තම නුවණින්ම පිළිගන්න ඕනේ. මේ විදිහේ ප්‍රතිපදාවකින් පැමිණියා කියලා තමන්ගේ නුවණින්ම පිළිගන්න ඕනේ. අන්න ඒ ප්‍රතිපදාවට අනුව තමනුත් හික්මිය යුතුයි. මමත් ඒ ප්‍රතිපදාවට අනුව හික්මිය යුතුයි කියලා කල්පනා කරන්න ඕනේ. එහෙමනම් මහරහතන් වහන්සේ නමක් ඒ රහත් බෝධියට එන්න මොන තරම්නම් සංසාරේ දුක් විඳද? මොන තරම්නම් උන්වහන්සේ එතෙන්ට එන්න කැපකිරීම කළාද? ඒ කරුණ අපි මේ ධර්ම දේශනා තුළින් ධර්මයේ කියවීම පරිහරණය කිරීම තුළින් මනාව තේරුම් ගන්න අවබෝධ කරගන්න උත්සාහ දරන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මේ සසර කවදාවත් දිනන්න ලැබෙන්නේ දිනන්න ලැබෙන්නේ නැහැ. ප්‍රඥාධික බෝසතාණන් වහන්සේ නම මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ 1ක් පාරමිතා පුරනවා මේ බුද්ධත්වයේ වෙන්නේ. ශ්‍රද්ධාධික බුදුරජාණන් වහන්සේ නම මහා කල්ප අසංඛ්‍ය 8යි ලක්ෂ 1ක් පාරමිතා පුරන්නේ. ඒ කියන්නේ නියත විවරණයෙන් පස්සේ වීර්‍යාධික බුදුරජාණන් වහන්සේ නම මහා කල්ප සංඛ්‍ය 16යි ලක්ෂය එකක් නියත විවරණයෙන් පස්සේ පාරමිතා පුරන්න ඕනේ. අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥාධිකයි. ඒ නිසා මහා කල්ප සංඛ්‍ය 4යි ලක්ෂය එකයි. සඳහන් කරනවා මේ පුරණ පාරමිතා කොහොම පිරිල්ලක් පුරනවද? ප්‍රඥාධික බුදුරජාණන් වහන්සේ නමක් උන්වහන්සේටත් හිතාගන්න අපහසු වෙනවා. ශ්‍රද්ධාධික බුදුරජාණන් වහන්සේ මොන විදිහට පාරමිතා පුරනවද කියලා. බුදුරජාණන් වහන්සේගේ ਸਰුවඥතා ඥාණයට ඒක දකින්න බැරිකමක් නැහැ. නමුත් ප්‍රඥාධික බුදුරජාණන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 4.1ක් තුල මෙච්චර දුක් විඳනනම් මහා කල්ප අසංඛ්‍ය 8ක් 16ක් පාරමිතා පුරන කෙනා මොන විදිහේ පින්කම් කරන්නේ නැද්ද? කොයි විදිහේ කැපකිරීම් කරනවද? පසේ බුද්ධත්වයේ ලබන්න මහා කල්ප අසංඛ්‍ය 2 ලක්ෂ එකක් පාරමිතා පුරන්න ඕනේ. අග්‍ර ශ්‍රාවක බෝධිය ලබන්න මහා කල්ප අසංඛ්‍යයකුත් ලක්ෂ එකක් පාරමිතා පුරන්න ඕනේ. 80 මහා ශ්‍රාවකෙක් වෙන්න මහා කල්ප ලක්ෂයක් පාරමිතා සම්පූර්ණ කරන්න ඕනේ. මොන තරම් කැපකිරීමක් කරන්නද ඒ කාලේ? එහෙම පුරාගෙන ඇවිල්ලා අනුරුද්ධ මහරහතන් වහන්සේ රහත් වෙන්න කලින් රහත් බව අරමුණු කරලා මේ ශාසනය පැවිදි වෙලා මාස 8ක් සක්මනයි ඉඳ ගැනීමයි විතරයි අදිෂ්ඨාන කරන්නේ. මාස 8ක් ඇහැ පියාගත්තේ නැහැ කියලා කියහම ඒක මොන වගේ ජීවිතයක්ද කියලා හිතන්න පුළුවන්ද කියලා උත්සාහයක් දරන්න. මාස 8ක් ඇහැ පියාගත්තේ නැහැ. සක්මන් කරනවා වාඩි වෙනවා. සක්මන් කරනවා වාඩි වෙනවා. වාඩි වීමත් සඳහන් කරනවා අපි වාගේ හාන්සි වීමක් ටිකක් ඇලවෙන පුටුවක් එහෙම එකක් නෙමෙයි වාඩි වුණාම කොන්ද හරියටම අංශක 90ට ඍජුව තියෙන්න තමයි වාඩි වෙන්නේ. අර විදිහේ ඇලවීමක්වත් නැහැ කියලා සඳහන් කරනවා. එහෙමනම් අන්තිම ආත්මේ මොන කැපකිරීමක් කරනවද? මුගලන් මහරහතන් වහන්සේ මහා කල්ප අසංකේයකුත් ලක්ෂ එකක් පාරමිතා පුරලා හත් දවසක් හත් දවසක්ම සක්මන් කරන එක දිගටම මේ අරිහත්ත්වයේ සඳහා චක්කුපාල ස්වාමීන් වහන්සේ දැස පුපුරනකම් දැස පුපුරනකම් උන්වහන්සේ වෑයම් කළා. නිින්ද නොලබා. දැන් එහෙනම් උන්වහන්සේලා මෙතෙන්ට එන්න දරලා තියෙන වීරිය මේ මේ කාරණාවල් ධර්මයෙන් දැකලා අපි උත්සාහ කරන්න ඕනේ මුන් වහන්සේලා මොනතරම් වීරිය වඩලා තියෙනවද සසරින් එතර යන්න. එහෙමනම් අපි අපිටත් වීරිය වඩන්නම වඩන්නම වෙනවා. අපි මේ ඉන්න විදිහට හිටියොත් කවදාවත් අපිට ওই නිවන ගාවට යන්න පුළුවන් වෙන එකක් නෑ. නමුත් කවදා හරි දවසක මේ සංසාරයෙන් එතර යන්නම එතර යන්නම ඕනේ අපි දවසක. ඒක ඒකාන්තයි. එහෙමනම් අපිත් වීරිය වඩන්න ඕනේ. අපේ බුදු පියාණන් වහන්සේ ඔය මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ එකක් පාරමිතා සම්පූර්ණ කරගෙන එන කාලේ මුණ ගැහිච්ච බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රමාණය 512027 නමක්. එතකොට ඒ බුදුරජාණන් වහන්සේලා ඔබට මුණ ගැහුනේ නැද්ද? මට මුණ ගැහුනේ නැද්ද? ඒ තරම් දීර්ඝයි අපේ සංසාර ගමන. අනමතග්ග සංයුක්තකේ ඒ කාරණා භාග්‍යතුන් වහන්සේ මනාව පැහැදිලි කරනවා. තව අපිට නිවන් දකින්න තියා සරණ යන්නවත් පුළුවන් වුණාද දන්නේ කියන තැන ඉන්නේ. නිවන් දකින්නවා තබා තෙරුවන් සරණවත් අපි ගාව තියෙනවද කියලා තවම දන්නේ තවම දන්නේ නැහැ. ජීවිතේ මේ තරම් ඇති වෙනව නැති වෙනව අපි පන්සිල් පද පහවත් රැකගන්න බැරි තරමටම ඒ තරමටම අපි දුර්වලයි. එහෙමනම් අපිට කොහේ නිවන් හම්බෙන්නද? එහෙමනම් මෙතන සඳහන් කළේ මොකද්ද ධර්ම කාරණාව? අන්න ඒ ප්‍රඥාවට නැත්නම් ඒ ප්‍රතිපදාවට අනුව තමනුත් හික්මිය යුතුයි. නිවන් දකින මග මේකයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා නම් ඒ ප්‍රතිපදාවට අනුව තමන් හික්මිය යුතුමයි. එහෙනම් තාම අපි මෙච්චර කාලයක් අනාදිමත් කාලයක් සංසාරේ හික්මිලත් නැහැ. මේ ජීවිතේ තවම හික්මුනේ හික්මුණාද නැද්ද කියලා තමන් කල්පනා කරලා බලන්න ඕනේ. එහෙම බැරි වුණා නම් බැරි වෙලාවක් අද රැට මැරුණොත් මේක මගේ අන්තිම දවසද දන්නේ ආද මේක ජීවිතය යහන අන්තිම ධර්මදේශනාව වෙන්න වෙන්න බැරි නෑ අද මගේ අන්තිම දවස වෙන්න වෙන්න පුළුවන් නමුත් මම සරණ ගියෙත් නැත්නම් පන්සල් ආරක්ෂා කරගන්නත් නැත්නම් මේ රූප කයින් නැත්තම් මේ කයින් නික්මෙනවත් සමගම මේ කඳෙන් ප්‍රාණ වායුව පිට වෙනවත් එක්කම මං කොහේ පිහිටයිද කියලා මම නම් දන්නේ දන්නේ නැහැ. බැරි වෙලාවත් තිරසන් වුණොත් පින් කරගන්න පුළුවන් වෙයිද? പ്രേතෙක් වුණොත් නම් අනුන් දෙන පිනක් ලබන තැනකටවත් එහෙම പ്രേතාත්මිකවත් ඉපදෙන්න පුළුවන් වුණොත් හොඳයි. හැබැයි තිරසනෙක් වෙලා ඉපදුනොත් කවුරු පින් දුන්නත් හම්බෙන්නේ හම්බෙන්නේ නැහැ. අපි මැරිලා ඒ වුණාට අපේ දරුවෝ හත් දවසින් තුන් මාසෙන් අවුරුද්දෙන් මාස ගණන් වලින් පින්කම් කර කර මහා විශාල පින්කම් කර කර අම්මට තාත්තට පින් දෙයි. ඒගොල්ලෝ දන්නේ නැනි කොහි ගිහිල්ලා ඉපදුනාද කියලා. නමුත් ඇය හෝ ඔහු ඉපදිලා ඉන්නේ තිරිසන් භවයක නම් අර මහානීය පින්කම් වලින් අල්ප මාත්‍රයක්වත් ලැබෙයිද? ලැබෙන්නේ නැහැ. පින්කම කරන දරුවන්ට පින් තියෙයි. නමුත් තිරිසන් ලෝකේ ඉන්න කාටවත් පින් හම්බෙන්නේ හම්බෙන්නේ නැහැ. නිරේ ගිහිල්ලා නම් ඒ හම්බෙන්නේත් නැහැ. එහෙමනම් අපි මෙරිලා එහෙම තැනකට යයිද නැද්ද කියලා ස්ථීරවම කියන්න පුළුවන්කමක් තියනවාද? එහෙම කමකුත් එහෙම කමකුත් නැහැ. එහෙනම් මේ තරම් සංසාරේ ඇවිදගෙන එන්න ඇත්තේ ඔය විදිහටම නෙමෙයිද? අනමතග්ග සංයුක්තකේ පැහැදිලි කරන්නේ එක අම්මා කෙනෙකුගෙන් මේ සංසාරේ බීපු කිරි මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. මම මේ ජීවිතේ මගේ අම්මගෙන් මේ සංසාරේ පුරාම බීපු කිරි එකතු කළොත් ඔය මහ මුහුදේ ජලයට වඩා වැඩි. ඒ මේ ජීවිතේ මගේ අම්මා වෙලා ඉන්න කෙනාගෙන් විතරක් දීපු කිරි. ඇයත් එළදෙනක් වෙලා මමත් වහුපැටියෙක් වෙලා ඇගෙන් බීපු කිරි ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඇයත් මිනිස්සු වෙලා මමත් මිනිස්සු වෙලා බීපු කිරි ගැනයි මේ කතා කරන්නේ. තිරිසන් ආත්මේ බීපු කිරි ගැන නෙමෙයි. එතකොට හැම ආත්මෙකම අපි කිරි බොන සත්තු හැටියටම ඉපදුනාද? නෑ. කිරි නොබොන්නන් හැටියට කොච්චර මේ සසරේ ඉපදෙන්න ඇද්ද? කුරුල්ලෝ වෙලා ඉපදිලා, මාළුවෝ වෙලා ඉපදිලා, මැස්සෝ මදුරුවෝ කෝඳුරුවෝ වෙලා ඉපදිලා, පණුව පළගැටිය වෙලා ඉපදිලා අපි කිරි බීවද? නෑ. එහෙනම් මේ කිරි බීපු ආත්මවල ප්‍රමාණයයි සඳහන් කරන්නේ මහසાગරයේ ජලයට වඩා වැඩි කියලා පිරි නොබිව් ආත්මවල ඉපදිච්චෙව්වත් එක්ක කල්පනා කරාම මොනතරම් සතර අපායේ අපි දුක් විඳින්නම දුක් විඳින්නම ඇද්ද කියන කාරණාවේ සීමාවක් සීමාවක් නැහැ. ආන් එච්චර දුක් විඳේ තාමත් මේ ප්‍රතිපදාව ගරු කරලා ඒ ප්‍රතිපදාවේ හික්මෙන්න බැරි වෙච්ච හින්දා මේ ලබාගත් ශ්‍රේෂ්ඨ භවෙනුත් හික්මෙන්න බැරි වුණොත් ඒක කොයි තරම් අවාසනාවන්ත සිදුවීමක්ද කියන කාරණාවවත් අපිට හිතා ගන්න බැරුව වෙනවා. ඒ නිසා ලැබිච්ච මනුස්ස ජීවිතය මිල කරන්න බෑ කවදාවත්. ඒ තරම්ම ශ්‍රේෂ්ඨයි ජීවිතය. ඉතින් ඒකෙන් ගත යුතු උපරිම ප්‍රයෝජනය ගත යුතුමයි. එහෙනම් මේ එක ධර්ම කාරණාවක් ඔස්සේ මේ තරම්ම කරුණු සාකච්ඡා කරන්න සාකච්ඡා කරන්න පුළුවන්. ඊළඟට සිහිපත් කරනවා මනා සිහියෙන් අප්‍රමාදීව කටයුතු කරන්න අවශ්‍යයි කියලා මේ ධර්ම මාර්ගය යන මනා සිහියක් ඕනේ. අප්‍රමාදී වෙන්න ඕනේ. මනා සිහියෙන් අප්‍රමාදීව කටයුතු කරන්න අවශ්‍යයි. එහෙම කටයුතු කරමින් හොඳ නරක තම සිතින් විමසලා අප්‍රමාදීව කටයුතු කරන කෙනාට ප්‍රඥාව ලබන්න පුළුවන්. හොඳ නරක තමන්ගේ සිතින්ම විමසලා මේක නරකයි මේක අත්හරින්න ඕනේ මේක හොඳයි මේක ප්‍රගුණ කරන්න ඕනේ තමන්ම විමසන්න ඕනේ විමසලත් හරියටම හරි කාරණාවම තමයි අරගන්න ඕනේ මිත්‍යා දෘෂ්ටියක නොයා ආන් එහෙම කටයුතු කරන පුද්ගලයාට ප්‍රඥාව ලබන්න පුළුවන් ආලෝකයක්ෂය ඇහුවේ ප්‍රඥාව ලබන ක්‍රමයනේ එහෙනම් සුස්සූසා ලබතේ පඤ්ඤං ඒකට භාග්‍යතුන් වහන්සේ දුන්න පිළිතුර මේ විදිහට අපි ටිකක් ඒක විස්තරාත්මකව කරුණු එකතු කරලා සාකච්ඡා කළා. භාග්‍යතුන් වහන්සේ කෙටියෙන් මේ දේශනාව කරලා තියෙනවා. එන සඳහන් කරනවා ඒ සඳහා ධර්මයේ වෙනස් නොකර තථාගතප්ප වේදිත ශ්‍රී සද්ධර්මයේම ශ්‍රවණය කරන්න අවශ්‍යයි කියලා. ඒ මොකද තථාගතප්ප වේදිත ශ්‍රී සද්ධර්මයේම කියලා කිව්වේ. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ධර්මය. භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය වෙන කාගේවත් ධර්මයක් අපට වටින්නේ වටින්නේ නැහැ. අපේ නිවනට වටින්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය පමණයි. ඒ වගේ තව බොහෝ දේවල් ලෝකේ පුරා තියෙනවා. ඒකකින්වත් අපිට නිවන් දකින්න බෑ. ඒ සඳහා අවශ්‍ය තථාගත තථාගතප්ප වේදිත ශ්‍රී සද්ධර්මයේම පමණයි. ඊළඟට පින්තුනි සඳහන් කරනවා මොන හේතුවක් නිසා සමහර ධර්ම කාරණා අපිට දරන්න බැරි වෙයිද? මෙන්න මෙහෙම සඳහන් කරනවා සමහර ධර්ම කාරණා ලෝක සත්‍ය අනුවමයි දේශනා කරලා තියෙන්නේ. ලෝක සත්‍ය අනුව, පරමාර්ථ සත්‍ය අනුව නෙමෙයි. එහෙනම් මේ මුළු විශ්වයම ගැන කල්පනා කරුවොත් පරමාර්ථ සත්‍ය ලෝකේ තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා භූතික ධර්ම. පඨවි, පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා. මෙන්න මේ සුද්දාෂ්ටකයක් මේ සතර මහා භූත පිළිබඳව සඳහන් කරනවා. ඒක තමයි පරමාර්ථ සත්‍යය. නමුත් ධර්මයේ පැහැදිලි කරන්නේ ලෝක සත්‍යයේ හැටියට. ලෝක සත්‍යයේ හැටියට ප්‍රාණඝාතය කෙරුවොත් පව් සිද්ධ වෙනවා. සතෙක් මරුවොත් පව්. කෙනෙක් ඔය කාරණාව මේ පරමාර්ථ සත්‍යයත් එක්ක පටලගෙන දැන් සතෙක් කීවත් එයත් පටවියාපෝ තේජෝ වායෝනි. එතකොට පිහිය හරි කඩුව හරි ගත්තොත් ඒකත් පටවියාපෝ තේජෝ වායෝ. දැන් කවුරු හරි කඩුවෙන් ගිහිල්ලා සතෙකුට කොටනවා. එතකොට අපි ඒක තීරණය කෙරුවොත් සතර මහා භූතයන් අතරින් තවත් සතර මහා භූතික ධර්මයක් ගමන් කළා. එහෙම කෙරුවොත් හරියනවද? එහෙම වුණොත් ඒක විපරීත දර්ශනයක් වෙනවා. එහෙම වුණොත් ඒක මිත්‍යා දෘෂ්ටියක් බවට පත් වෙනවා. ආන් ඒ නිසා සඳහන් කරනවා එහෙම වෙනවා නම් ප්‍රාණඝාතයෙන් පව් පව් නැති නැයි. පටවියාපෝ තේජෝ අතරින් තවත් පටවියාපෝ තේජෝ ආයෝ ගමන් කරලා තියෙනවා. සතර මහා භූත අතරින් සතර මහා භූත ගමන් කරලා තියෙනවා. ඉතින් පව් වෙන්න දෙයක්, පව් වෙන්න දෙයක් නැති වෙනවනේ. එහෙම වුණොත් ප්‍රාණඝාතයෙන් පව් නැති වෙනවා කියලා තමයි කියන්න වෙන්නේ. ඉතින් කියන්න වෙන්නේ නෙමෙයි පව් පව් නැති වෙනවා එහෙම බලන්න ගියොත්. නමුත් එවන් මිත්‍යාවන්ට අපිට යන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඉඩ දෙන්නේ නැහැ. වෙන ධර්මයන්ගෙන් ඔය ගැන විමසන්න පුළුවන් වෙයි. නමුත් භාග්‍යතුන් වහන්සේ යන්න දෙන්නේ නෑ ඒ වගේ මිත්‍යා දෘෂ්ටියක් තුළ. ආන් ඒ නිසා මේ බුද්ධ දේශනාවට වැඩියෙන් මොකවත් හිතන්න යන්නත් එපා. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ප්‍රමාණයට වඩා අඩුවෙන් අපිට නිවන් දකින්න පුළුවන් කියලා අඩුවෙන් හිතන්න යන්නත් එපා. බුද්ධ දේශනාවට වැඩියෙන් හිතන්නත් එපා. බුද්ධ දේශනාවට අඩුවෙන් හිතන්නත් එපා. අන්න ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේ ධර්ම රත්නේ අයිතිය වෙන කාටවත් දුන්නේ නැහැ. වෙන කාටවත් ධර්ම රත්නේ අයිතිය දෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. ඒ මේ විදිහට විපරීත වෙන නිසා ඒ අයිතිය තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ සතුව සතුව පමණයි. ඒ නිසා මේ අනුරූප ක්‍රමයෙන්ම පරමාර්ථ සත්‍ය සාක්ෂාත් කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කාටද ආලෝකයක්ෂයට මේ අනුරූප ක්‍රමයෙන්ම ධර්මයට අනුවම මේ පරමාර්ථ සත්‍ය සාක්ෂාත් කරන්න කියලා දේශනා කළා එනම් අප්‍රමාදී භාවය නිසා ධර්මය දරනවා මේ අප්‍රමාදී නම් කෙනෙක් මේ ධර්මයේ මේ පුජ්‍යලයා මනාව දරනවා. විචක්ෂණ භාවයේ මේ පුජ්‍යලයා තුල තියෙනවා නම් දරන ලද ධර්මයේ අර්ථය විශේෂයෙන් පරීක්ෂා කරනවා. විචක්ෂණ බුද්ධියක් තියෙනවා නම් අර්ථය පරීක්ෂා කර කර පරීක්ෂා කර කර පිළිගන්නවා. ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ආලෝකයක්ෂයාට මේ කාරණාව මනාව දේශනා කරනවා අපමත්තෝ විචක්කනෝ අප්‍රමාදීව විචක්ෂණ බුද්ධියෙන් මේක අවබෝධ කරන්න කියලා. එහෙමනම් ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා අපි ආලෝක සූත්‍රය ආශ්‍රයෙන් කරන 9 වෙනි ධර්ම දේශනාව මේ විදිහට නිමා කරමු. පියලුම දෙනාට ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසලයේ පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාශත්ථා චුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සත්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ